දැන් දූෂිතයෝ කියන වචනේ පිළිගන්නේ නැහැ මම කියන්නේ ඕනම කෙනෙක්. උට චෝදනා එල්ල කරනවා නම් ඒ චෝදනාව අධිකරණයක් ඉදිරියේ අනුමත අධිකරණයක විභාගයට භාජන වෙලා නිශ්චයක් සිටියේ. නිශ්චයක් නැමැති තැනක අපිට කතා කරන්න